ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයකන්තට ශ්‍රී සමන්ද සීනාසනය මුල් කරගෙන මේ වගේ භාවනාවක් සඳහා ගත කරන හැම දවසකම මේ වගේ ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කරගෙන තියෙනවා අදත් අපේ සිටි සමනල සේනාසනේ මුල් කරගත්ත භාවනා දවසේ භාවනා ධර්ම දේශනා අවස්ථාවක් ලැබිලා තියෙන ඔක්කොමලා ඒ සඳහා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 ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුත්තමන්ති ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අත් මේ ශ්‍රී ධම්මනසේ නාසනේ මුල් කරගෙන කරන වැඩ පිළිවෙලේදී පවත්වන ධර්ම දේශනා දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පාත්තන් අපි ගිවිස ගත්තා. ඒ ගිවිස ගත්තත් එක්කම වගේ ඒ සඳහා බෞද්ධයන් අතර ප්‍රසිද්ධ ගෞරවයට පාත්‍ර වෙච්ච මේ මහා මංගල සූත්‍රය අනුව ඒ දේශනා මාලාවට මාතෘකා සපයා ගන්නත් අපි මේ වෙනකොට සම්මත කරගෙනයි තියෙන්නේ. ඒ අනුව අපි එක එක දවසකට ඒ අඩංගු මංගල කාරණා එක එකක් දවසේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියා ගන්නවා. අද අපි ඉදිරියෙන් තියා ගන්න බලාපොරොත්තු වෙන්නේ අද අහලා පුරුදු මේ දවසට ඉදිරිපත් කරගත්ත මේ ගාථාවේ දෙවෙනි පදේ. එහෙමනම් මජ්ජපානාච සංයමෝ කියන කාරණාව මංගල කාරණාවක් වෙන්නේ කොහොමද කියන එක. අපි ඊයේ පාර සඳහන් කරගත්තේ ආර්ති විරති පාපා කියන එක. ඒ කියන්නේ පාපයෙන් වෙන්වීමේ අර්ථය. ඒ පාපයෙන් වෙන්වීමේ කටයුත්තේ එකක් තමයි මේ මත්පැනින් වෙන්වීම නැත්තම් මංච පමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියම් කියලා අපි සමාදන් වෙන පංචිල් පදේ එකක්. ඒක අටසිල් දසසිල් ඊට පස්සේ සාමනීර දසසිල් ඊගාට භික්ෂු සීල උපසම්පදා සීල වශයෙන් ඒක දිගට දිගට පැතිර යනවා. ඒක පිළිබඳව ජන විඥානයේ නැත්නම් මිනිස්යාගේ සාමාන්‍ය ජන්ම ගත්තත් ගම නගරය රාජධානි දියුණු රටවල් කියලා කිසි වෙනසක් නැහැ. ඒ මත්පැන් පානය කියන එක අබ්බැහියක් ප්‍රසිද්ධ අබ්බැහියක් ලෝකේ තියෙනවා. ඒ අබ්බැහිය නිසා ලෝකෙට නැත්නම් රාජයකට එහෙම නැත්නම් රටක සාමෙට ඇති වෙන බලපෑම මෙච්චරයි කියන්න බෑ මේ මානවයාට මිනිස්සයාට උත්තරයක් නැහැ ඇත්තට මේ ප්‍රශ්නෙට. දිගින් දිගටම දිගින් දිගට මේක විසාදියක් දෙඩක් විදියට පැතිරෙන දෙයක් මේ මත්පැන් පානය කියන එක. ඒක නිසා ලංකාව වගේ රටවල් වලත් පිටරට පටන් ගත්තොත් අමන්තිය ව්‍යාපාර වගේ කරන්න ගොඩක් උත්සාහ කරනවා. ඒ කරපු කිසිම එකක ඇත්තට සාර්ථකත්වයක් වෙන්නේ නැහැ. සමහර විටක ඔය මේ අරාබිකරේ රටවල් වල විශාල වශයෙන් දැඩි නීතිපත් කරලා තියෙනවා මත්පැන් පානයෙන් තොර වෙන්න. නමුත් ඒක සාමාන්‍ය උදී ජනතාවට තිබුණට පාලක පක්ෂය එන්නේ එන්නේ එන්නේ ඒකට ඇබ්බැහි වෙන බව ප්‍රසිද්ධ රහසක්. ඉතින් ඒ වගේ මත්පැන් පානයේ ආදීනව දේශපාලන වශයෙන් ලෝකේ පුරා පැතිරලා තියෙනවා. ඒ වගේම සමාජීක වශයෙන් මේ මත්පැන් පාඩේ නිසා බයලජ්‍ය දෙක නැතිවීම දිලිඳු භාවයේ වගේ දේවල් සර්වචනාංශේ පොදු මතයක් වශයෙන් ඉදිරිපත් කරලා දිනවා ආර්ථික වශයෙන් ගත්තාම ඒක මේ දැඩි අසංකාරී ආර්ථික තත්ත්වයන් වලටපත් කරන්න හේතු වෙලා තියෙනවා නමුත් ඒක දිගට වැරදි පුරුද්ද නිසා හම්බ කරන ඒ ජාත්‍යන්තර සමිති සමාගම් කිසියම් බාධාවකින් තොරව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය නිපදවන. අද ආහාර සහ මේ ජාත්‍යන්තර ආහාර සංවිධානයේ තොරතුරු අනුව බලනකොට අද සාද වගේ දවසක නැත්නම් මේ පවතින වර්තමානයේ ලෝකේ නිෂ්පාදනය කරන ධාන්‍ය ප්‍රමාණය ඒකාන්තයෙන්ම මුළු ලෝක රසයෙන්ම කණ්ඩායමට ඇතිවෙනවා. නමුත් ඒකේ 140කට වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා සුඛභෝගීන්ගේ ධන කුවේරයන්ගේ මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය නිපදවීමට පාවිච්චි කරන නිසා ලංකාවේ ලෝක ජනගහනයේ 100ට වැඩි පිරිසක් රැට නිදා ගන්න වෙලා තියෙන බඩගින්නේ ඒ මොකද හේතුව මේ <clears throat> මත්පැන් පාරේ මත්පැන් සඳහා ඒ සාහනීය ගොඩක් රස වර්ණ සඳහා පාවිච්චි කරනවා නමුත් ඒවා ප්‍රසිද්ධ කරුණු වුණාට මොනම හේතුවකින් අත් එක නතර කරන්න පුළුවන් හැඩයක්වත් ඉස්සරහට පේන්න බෑ. ඉතින් ඒක සීල මට්ටමින් එහෙම නැත්නම් කාය වචන දෙක හැසිරවීම මට්ටමින් වීතික්‍රමණ කෙලස් දුරුවන් කරන මට්ටමින් ගත්තොත් මත්පැන් පානය පිළිබඳව ගොඩක් හැම කෙනා තුළම දැනුම විතරක් නෙවෙයි ඒකේ කටුක අද්දකීම් පවා බොහෝ දෙනෙක් ගාව තියෙනවා ඒක පිටමද එච්චරවයි කතා කරන දෙයක් නැහැ ඒ නිසා අඩුම සිල්වලදී පන්සිල්වලදී අවසාන සිල්පදේ වශයෙන් ඒ මත්පැන් පානීය මත්පැන් පානීය වෙනවීම සඳහන් කරලා තියෙනවා මොකද එීම සතු මෙරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය වාගේ කටයුත්තක් වගේම මත්පැන් පානීය වෙන් කිරීම සඳහන් කරලා තියෙනවා එහෙම කරන කෙනාගේ විතික්‍රමණය වෙන්න පුළුවන් නැත්නම් උල්ලංඝනය වෙන්න පුළුවන් නීති උල්ලංඝනය වෙන්න පුළුවන් තත්ත්ව කිසිම සීමාවක් නැහැ මත්පැන් ගත්තට පස්සේ. ඒක නිසා ඒ මට භාවනාව ගැන මුල් වෙච්චි ධම්මික ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ මේ ඕස්ට්‍රේලියානු ජාතික කෙනෙක් මට ඒ දවස්වල කියපු දෙයක් තමයි මට මේ සත්තු මරණ මිනිස්සු ගැන අනුකම්පා කරන්න පුළුවන්. ඒක ඒදී ආගම් වල කියලා තියෙන්නේ මේ පණ නරක නොවෙන්න පණ දීලා තියෙනවා කියලා ඒ මිනිස්සුන්ට ඒකෙච්චර සත්ත්ව ඝාතනෙ ඉච්චර බරපතල දෙයක් නෙවෙයි. එහෙම කෙනෙක් අතරින් සතෙක් මැරෙන්න පුළුවන්. හොරකමත් මට හිතා ගන්න පුළුවන්. මොකද ජීවිතේ හැම කෙනාම පුළු පුළුවන් විදියට මොකක් හරි හුරා කාගෙන තමයි ජීවත් වෙන්නේ. මොන ගණ දිනුව කෙරුවත් Tamanට වාසි ගන්න දිනුව පාටිපත්ත තමයි ගණ දිනුව යන්නේ. එතකොට ඒක 100ක් හොරකමක් අද ජීවිතයක් මේ ගණ දිනුව ලෝකේ පවතින්න බෑ. ඒ වගේම කාමීත්‍යාචාරය කියන එක තිරසන් ලෝකේ දිහා බලනකොට නීතියක් නෑ කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේම බොරු කේලම ඉස්සතර පරිසවචන කියන එක ජනමාධ්‍ය අද විශේෂම තියෙන මේ නව information technology එමනම් තමයි ජනමාධ්‍ය තුල සීමාවක් නැහැ. නමුත් මේ මත්පැන් පානයේදී ඉවසන්න බැරි මේ මත්පැන් පානය කරාට පස්සේ අර හතරෙන් ඕනම දෙයක් සිද්ධ වෙන්නේ ඉඳී. ඒක පස්සේ තමයි ඔක්කොම ඒතර සියලු පව් වලට ලැජ්ජ බය නැතිව සිදු වෙන්නේ ඒ නිසා මේ වගේ පිටවදව මට ඒ අපරාධ කරන ඕන කෙනෙක් එක්ක කතා කරන්න අනුකම්පා කරන්න පුළුවන් වුණාට යම් කිසි කෙනෙක්ගේ මත්පැන් පානය කරනවා නම් විහිළුවට හෝ වෙන දෙයකට ඒ පුද්ගලෙත් එක්ක නම් සත්පුරුෂ ආශ්‍රයක් එහෙම නැත්නම් සම්බන්ධකමක් කොහොමඩක් පවත්වන්න බෑ මගේ හිතේ ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ සත්පු මේ මත්පැන් පානය කරන කෙනා සියලු සත්පුරුෂයන්ගෙන් කොම් වෙන ගතියක් තියෙනවා. මොකද මේ පුද්ගලයා තුළ මතුවෙන අර මත්පැන් ටික ගත්තාට පස්සේ තියෙන අසත්පුරුෂ ගති නිසා. ඉතින් ඒ නිසා සත්පුරුෂයන් මත්පැනින් වළකිනවා කියන එක ඉච්චර මහා ලොකු කියාපාන දෙයක් නෙවෙයි. ඔය සත්පුරුෂයන් ගොඩක් වෙලාට බලාපොරොත්තු වෙන්නේ මත්පැන් පානය කරන අයගෙන් වැළකීමයි. එහෙම නැත්නම් අසේ අතේවනාච බාලන. සත් මත්පුරු පාවිච්චි කරන කෙනා බාලෙක් වශයෙන් සලකලා මූලිකාවට hina වුණාට කවදාකවත් සත්පුරුෂෙක් කැමති වෙන්නේ නැහැ. එහෙම කෙනෙක්ගේ අසුරකටවත්. එතකොට මේ මේ මේ පිට ලෝකේ තමන් දීපු වෙලාවෙත් කොම් වෙනවා දීපු නැති දාල් කොම් වෙනවා. ඒ සත්පුරුෂයන්ගේ ඇසුර ඒත් එක්කම ලං වෙනවා. ඒ නිසා සත්පුරුෂයන්ගේ ඇසුර ඈත් වගේ විශාල අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. දැන් ලංකාව වගේ රටක කල්පනා කරලා බලපුවාම නිකන් සාමාන්‍ය නිගමනයක් කරන්න පුළුවන්. මේ මත්පැන් පානය කිරීම ගොඩක් වෙලාවට පුරුෂ පක්ෂය කරන වැරදි වැඩක්. මේ නිසා ස්ත්‍රී පක්ෂය මේකෙන් සෑහෙන්න පෙළෙනවායි කියලා. නමුත් ඒක ඒ විදිහට නෑ බටහිර ලෝකේ බටහිර ලෝකයේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම සමාන මට්ටමින් මට්ටම් පාණි කරනවා. දැන් මෑතක තියෙන මේ පෙනුම අනුව වැඩිම මත්පැන් පානය කිරීම ප්‍රකට ප්‍රසිද්ධ වෙන්නේ කාන්තාවලට. ඒ නිසා ඒ රටවල් වල සාමාන්‍යයෙන් එංගලන්ත වගේ රටක් ගත්තොත් නැත්නම් ඒ වැනි වගේ නීති ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් ඒ අවුරුදු 13 කියන එක ත්‍රිපක්ෂයේ සීමාවක් ඒ 13 පැන්නට පස්සේ ඒ ළමයින්ට අවසතේ භෝජන සංග්‍රහවලට යන්න දෙමපෙන්ගේ අවසර ගන්න ඕනේ ඕන කෙනෙකුට යන්න පුළුවන්. බලක්කොත් ඒ අවුරුදු 14 පැනපු ළමයාට දෙමපෙන් විරුද්ධ නඩු දාන්න පුළුවන්. ඒක නිසා අවුරුදු 14 පයින් එකක් තමයි ආසාවෙන් බලන ඉන්නේ ඒ කාන්තාවෝ ඉතින් එහාට ගියාට පස්සේ ඒ ළමයි නිතර කරන ඔය භෝජන සංග්‍රහ පාටි වලට යන්න පටන් ගන්නතර පස්සේ කොහේ යනවද කියලා මේ රටේ හැදලා ගිය දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ ගියා බලහින්න බැරි තරම් ඉතාම දුක්ඛිත තත්ත්වයක් තියෙනවා. පිරිමි කෙනෙකුටත් ඒ වගේ යම් අවුරුදු ගාණක් පැනනට පස්සේ පිරිමි ළමයින්ට ඊට වැඩිය අඩු ඊට වැඩිය වැඩි අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මෙහෙන් මෙහෙන් ගිය ලංකාවෙන් ගිය විශේෂම දුෂ්කර පළාතක හැදිච්ච කෙනෙක් මෙහි තිබුණ හමුදා ඒ කෙනාට තිබුණ මේ හමුදාවේ අත්දැකීම නිසා ඒ ගියාට පස්සේ නගර ආරක්ෂක සේවකයෙක් දෙන්න උනායි කියලා කිව්වා. ඊට පස්සේ කියනවා රෑ 10න් පස්සේ පාරායිනේ දීපු තරුණ තරුණියෝ බලු කුණ කුණවල් වාගේ රැයට වැටිලා තියෙනවා. කිසිම චාරයක් නැහැ. ඉතින් මේගොල්ලන්ට තියෙන්නේ ගිහිල්ලා ඒ ළමයි අඬ ගහගෙන දාගෙන ඇවිල්ලා ඒවට අවශ්‍ය මේ ස්පිරිතාල වල තියලා බෙහෙත් කරලා උදේට දෙමාපියන්ට ටෙලිෆෝන් කරලා ගෙන්නලා බාර දෙන එක. ඊට පස්සේ ගිහි වියදම දෙමාපියන්ගේ මේ බිලෙන් කපා ගන්න එකයි තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මටත් කොල්ල දෙන්නෙක් හිටියා. ඒක නිසා ගිහිල්ලා රස්සා කළ දවස් දෙක තුනක් කරනකොට මට ලංකාවට එන්න ඉතමයි කිව්වා. මෙවැනි தත්ත්වකටද අපේ දරුවෝ අපි විවෘත කරන්නේ කියලා. මොනනම් විදියකටවත් පාලනයක් තියා දැකලා දැකලා ඉවස ගන්න බැරි තරම්. ඒ සීත වැඩි නිසා දුම්රි ස්ථාන වගේ දේවල් දර ආරක්ෂා කරලා තියෙන්නේ. උලක් වදින්න නැති වෙන්න වීදුරු දාලා. ඉතින් ඒවවා සම්පූර්ණ උදේ වෙනකොට මේ එළිය සීතල නිසා ඒ යන්නේ දනක් නැති හැම කෙනාම බීම බෝතල් ගෙනල්ලා ඒකට විදී පානය කරලා ඉස්ති පුරුෂ වෙනසක් නැහැ. එකට වැටලා නිදාගෙන ඉන්නවා කිසියම් සිහි කතියක් ඇත්තේ නැහැ. එතකොට මේ නගර ආරක්ෂක සේවාවෙන් ඇවිල්ලා සීමාව පැනගලා ගිය කට්ටිය මේ බල්ලවල්ලන වෑන් එක ආවා වගේ අරගෙන ගිහිල්ලා මේ 30 එනකන් ප්‍රථමාදාන දීලා දෙමාපියන්ට බාර දෙන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වැනි තරකට ගියාට පස්සේ අපි කිව්වට ඒ දියුණු රටවල් කියලා ඒ පැත්ත දැක්කොත් ඒක නිකන් අපායට ගියා වගේ පාතාලයකට ගියා වගේ. ඒකට හේතුව මේ මද්ද්‍රව්‍ය. එහෙම නැත්නම් මේ මත්පැන්. ඉතින් ඒ தත්ත්වය දිහා බලනකොට දවල් වරුවට ඒක මනුෂ්‍ය ලෝක වගේ තිබුණාට තන්දන් රැ වෙනකන් ඉන්නේ මේ මන්ත්‍රව්‍ය පාවිච්චි සඳහා ඊට පස්සේ කිසිම චාරයක් නැහැ. ඒ නිසා හැම මේ වැඩි හිතියව පවා සිකුරාදා හැන්දෑ වෙනකොට පුළුවන් තරම් දීම දේවල් තමන්ගේ වාහනවල දාගෙන සෙනසුරාදා ඉද්ද යනවා විනෝද චාරිකා ගිහිල්ලා සඳුදා එනකොට මුළු සුමානම පඩිය ඉවරයි ඊට පස්සේ සඳ උදේ ඉඳලා සිකුරාදා වෙනකන් ණයට කකයි ඊට සිකුරාදා ආයෙ සුමානේ පඩිය හම්බ වෙනවා වැඩි හරියක් විඳන් කරන්නේ මද්දවගේ සඳහා ඒ නිසා ඒක දිහා ඒ රටවල් වලට කිසිත්ම පාලනය කරන්න ශක්තියක් නැහැ මම ගිය අවුරුද්ද කියලා ඉතින් මම දැක්ක ෆ්ලොරිඩාවල ඇමරිකාවේ ඒ ඒ ප්‍රාන්තයේ සීතාඩුයි ආත්‍යත සීතාඩුයි ඉරක්ෂිත කිට්ටුයි ඒ නිසා හැම රටකම ජීවත් වෙන මිනිස්සු දුප්පත් මිනිස්සු එතෙන් දෙනවා අවිලිවරලා රජයෙන් දෙන ඔබින් පඩි වගේ දේ අරගෙන පුළුවන් තරම් දීලා යන්නේ යන තැන් වල වැටලා ඉන්නවා ඒ නිසා ඒ රජයේ සෞඛ්‍ය සේවා සමාජ ආරක්ෂක සේවාවල් නගර පිරිසිදු කරන වගේ අන්තවල කෙලෝරක් නැති ප්‍රශ්න. ඉතින් ඒකකොට සමහර විටක සාමාන්‍ය කණ්ඩ බොණ්ඩ නැති අහිංසක මිනිසුකට පවා එළියක පහලියක් ගත කරන්න දෙන්නේ ඔක්කොමල වැටෙන්නේ අර ගොන්නට. ඒක නිසා සාමාන්‍ය පොඩ්ඩක් රැ වුණාට පස්සේ එළියට බහිනවා කියන එක තාමත්ම බයක්. ඒ එක්කෝ මේ මේ මත්පැන් විතරක් නෙවෙයි මත් කුඩු ඒ ගන්න දේවල් නිසා ඒ গিද්දර තියෙන දේ හරි හොරකම් කරනවා. ආරදි කවුරුහරි දැක්කත් හොරකම් කරනවා. වාහනය නැත්නම් කඩනවා. ඒ නිසා අනිශ්චිත භාවයක් තියෙනවා. මුදුම විදිහේ සමාජ අනිශ්චිත භාව, දේශපාලන අනිශ්චිත භාවයක්, සමාජික අනිශ්චිත භාවයක් තියෙනවා මේ தත්ත්ව නිසා. ඉතින් ඒක කිසිම රජයකට එහෙම නැත්නම් ජාත්‍යන්තර සමිතියකට මොනම විදිහකට උත්තර ගන්න බෑ. මොකද හේතුව ඒ විවස්ථා හදන ඔක්කොම මේ විදිහට බොන මිනිස්සු. ඒකේ සමාජ තත්ත්වය කියන්නේ ඕනම තැනක බීමක් ඇති. ඉතින් ඒක ඒගොල්ලෝ ඒවට ඉඩ දෙන ආගම් හරි ආශා කරනවා. ඒවට ඉඩ දෙන මේ භෝජන සංඝා ජාතික උත්සවයටපත් කරගන්නවා. පත් කරන්න පුළුවන් තරම් කරන්නේ උත්සව වලට යෙදিলা බීමත්ව ගත කරන එක. සර්වචනංශ වැඩි ඉන කාලේ ඒ වගේ තිබිලා තියෙනවා ඉන්දියාවේ දවස් 7 එක දිගට කාන්තාවන් බීලා පාරේ නටනවා සංඝයාට පින්නපාත ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකකොට ශ්‍රද්ධාවන්ත මිනිස්සු ඒ සංඝයාට අවශ්‍ය දේවල් අමුතුවෙන් විකරන් දීලා එළියට එන්නේ නැති වෙන විදිහට අවශ්‍ය පහසුකම් ටික තම තමන් වහන්සේලා වැඩ ඉන්න තැන්වල සකස් කරලා දීලා තියෙනවා. අනන්තවත් ඒ වගේ මේ අශෝබන සිද්ධි සර්වඥ චරිත බුද්ධ චරිතයේ ඇතුළත බුදුහාමුදුරු හිටපු කාලේ බුදුන්වහන්සේට අත්දකින්න වෙලා තියෙනවා. විසාකා මහෝපාසිකාවත් එක්ක හිටපු උපාසිකාව 500ක් මේ සර්වඥාන් වහන්සේ බලන්න යන් අපිත් අපි යන්නේ විසාකාව එක්ක කියන මේ නිදහසට කාරණා වැඩගෙන විසාකාවට හොරෙන් අනිත් ඔක්කොම දීලා සර්වඥාන්සේ ඒතොන මේ පූර්වගාමී ඉඳද්දී බීලා කෑ ගහන්න පටන් අරගත්තලු ඒ වටේ. ඒකට විසාකාට කරන්න දෙයක්වත් නැහැ. මේ අත්තන්ට එළියට එන්න දෙන්නේ නැහැ තමන්ගේ පුරුෂයෝ. නමුත් විසාකාවත් එක්ක යන්නේ කියන නිදහසට කාරණාව අරගෙන ඒ අවස්ථාවේ බීලා සරුවචනාංශේ ඉඳද්දි වටේ කලගෝසා කරන්න පටන් අරගත්තයි කියලා. ඉතින් බුදුරජාණන්සේ ඒකට මේ මෙච්චර ආලෝකයක් තියෙන ලෝකේ මේ මිනිස්සු මේ අන්ධකාරේ ආලෝකයක් හොයන්නේ නැතුව මේ ගත කරන එක කියලා ධර්ම දේශනා කළා ඒ කට්ටියගේ පරිමත ඉඳෙන්න බණ කියවෝ කතාවල් සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේක තාරාතිරමක් ඇති අකුසලයක් නෙවෙයි. බයලජ්ජාවේ මේකයි කියන එක නැති විශේෂයෙන්ම බයලජ්ජ දෙක නැති කරන ශික්ෂාපදයක් නිසා යම් කිසි කෙනෙක් අභිවෘද්ධියක් සක්‍ර සම්පත්තියක් දිව්‍ය සම්පත්තියක් භාවනා දියුණුවක් සදාචාරයක් බලාපොරොත්තු වෙනවනම් මේකත් එක්කනම් ගමනක් කරන්න බෑ. මේකත් එක්ක ගමන් කෙරුවොත් පැහැදිලිවම ඒ පැත්තට ඇදගෙන වැටෙන ගතියක් කියනවා. නමුත් මේ සාමාන්‍ය සමාජයේ බීමත්කම ඉච්ඡර බරපතල වැරදක් විදියට දකින්නේ. ඒක සාමාන්‍ය සමාජශීලී වීම සඳහා කලියුත්තක් විදියට තමයි තියෙන්නේ. ඒක ගාක්ම දරා ගන්න බැරි මට්ටමට යනවා. කුලකාන්තාවන් මේකට යෙදුනට පස්සේ. එතකොට මොනම තැනකවත් සීමාවක් නැහැ. මට මතකයි මම පිටරට ගිය වෙලාවේදී විශ්වවිද්‍යාලයේ ගත කරන නැත්නම් විශ්වවිද්‍යාලයෙන් එළියට යන මට්ටමේ ගෑනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා හිටියා මේ වගේ භාවනා වැඩමුළුවක සුවිච්ඡා සේවාවට. ඒගොල්ල කරේ අපිට භාවනා කරන්න වෙලාවක් නෑ භාවනා කරන්නේ භාවනා කරන අයගේ පිටං කෝ පොතල දෙනවා කවුරක්වත් කුස්සියට එන්න එපා. දාන ටික බෙදා ගන්න වරන්දලා ඉඳුල් පිර දෙන ඉඳුල් පිටාන තියලා අපි හොදලා තියනවා කියලා. ඉතින් අයවර වෙන දවසේ <clears throat> ඒ ළමයිගේ අම්මලා අයිල මට කතා කරා ශාංශ මේ ළමයි බාන භාවනා කරන්නේ ශාංශ පොඩ්ඩක් කතා කරන්න කැමතියි කියලා. ඉතින් තරුණ වයසේ ඉතින් මම කතා කරන වෙලාවදී මම මේ ප්‍රශ්නේ මතු කරා මම කව මේ ඔය වයසේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාලය යන වයසේ කාන්තාවෝ يعني ශිෂ්‍යාවෝ හරිම ආසයි එකතු වෙලා ට්‍රිප් යන්න එහෙම නැත්නම් සංഭാෂණ පවත්වන්න භෝජන සංග්‍රහ පාත්තණ්ඩ ඉතින් ඒකෙදී කිසිම චාරයක් නැතුව හැසිරීම නිසා ওই වයසේ කෙනෙක් ඔය මේ වගේ භාවනාටල උදව් කරන කෙනෙක් තම තමන්ගේ දෙමාපියන් එක්ක කොහොමද අසුර පාත්තන්නේ දෙමාපියෝ තමන්ට පේන්නේ දැඩි නීති සංග්‍රහයක් ක්‍රියාත්මක කරන අය වගේද නැත්නම් ඕගොල්ලන්ගේ தත්ත්වය දෙමාපියෝ ආબોධ කරගෙන ඉනවද කියලා ඊට පස්සේ ළමයි දෙන්නේ කරි තුන් දෙනෙක් කරි හිටිය තුන් දෙනාම කිව්වා අපි කෙරේ දෙමාපිය බලන තාමත් දැඩි නීති පද්ධතියක් ඇතුව ඒ නිසා අපි හරියට මිරිකිලා ඉන්නේ. ඉතින් මම කියවා දෙමාපිය සැකකට සාධාරණ නැද්ද? මේ වගේ අනතුරුදායක ලැජ්ජනති තත්යකටපත් වෙනවා. දෙමාපිය සැකකන එක සාධාරණ නැද්ද කියලා. ඉතින් ඊට පස්සේ කිව්වා සාධාරණයි. ඒ වුණාට අපිට කියලා අපේ නිදහසක් තියෙන්න ඕනේ කියලා. මම කිව්වා මට සන්තෝෂයක් තියෙනවා මම බැඳලා නැති නිසා. මට දරුවෝ නැති නිසා. නමුත් මම දරුවෙක් මම ඒකනේ අවස්ථාව ආපු වෙලාවේදී මම ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ මාතෘකාවක් නැති නිසාමත් නෙවෙයි කියලා. ඊට පස්සේ මම මේ ළමයින් ඉවද උඹලා මං වගේ පැවිදි වෙන්න ඉන්න නෙවෙයි බඳින්න ඉන්න කෙල්ලෝනේ. උඹලා බැඳපු දාසේ උඹලා දරුවා හම්බ වෙනවනේ. ඒකට උඹලා කොහොමද බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ? තමන්ගේ අම්මත් එක්ක දැන් තරහින් ඉන්න දරුවෝ තමන් බැලලා ගත කරනවාම තමන් අම්මා කෙනෙක් වෙච්චාම කොහොමද දරුවන් කෙනේ පීඩන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂම ගෑනු දරුවා කියන්නේ. ඊට පස්සේ ඒක මේ කිව්වා මන්නම් කිසිම සීමාවක් නීතියක් දාන්නේ නැහැ. දරුවගේ මනාපට යන්න ආරයි. ගිමන් කටම ගියොත් සීමාවක් තියෙයි. වැට කඩාගෙන යන්නේ නැද්ද දරුවෝ කියලා. ඊට පස්සේ වැඩිමල් ළමයා කිව්වා සාංශ මම මේ ලංකාවේ ගොඩක් කලින් ඉඳලා ආවේ මේ විශ්වවිද්‍යාල මට්ටමට ආවේ ඒ නිසා මම යනවා මම ගිහින් ඉවරලා ඒ ගෑනු ළමයි බොන්න පටන් ගන්නකන් ඉඳලා මම හැරිලා එනවා කියලා. පාටිය යනකොට පොන්න පටන් ගත්තට පස්සේ මං එනවායි කියලා. ඉතින් මම ඔක්කොටම ඔය ඔය සීමාවේ ඉන්දිය සංවරේ තියෙයිද? හරියට මෙතෙන් දෙනකන් ඉඳලා ඊට පස්සේ එන්න. ඒ නිසා බලා හොඳට මතක තියාගන්නilla මේ ප්‍රශ්නේ උඹලගේ પરම්පරාවේ ප්‍රශ්නයක් නෙවෙයි මේක දිගින් දිගට යන ප්‍රශ්නයක්. Taman මේකට යොදලා බැලුවොත් Taman මොකද්ද Taman අම්මා කෙනෙක් වුණාට පස්සේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒක නිසා මේ මදයට ප්‍රමාදයට හේතු වෙන මත්පැන් පානයේ වෙනුවට මදයේ වෙනුවට අප්‍රමාදේ වඩා ගන්නවා. ඒකනේ බුදුචානන්සේගේ ප්‍රධාන පණිවිඩය අප්‍රමාදේ මදයට පමා වෙන මදයට ප්‍රමාදයට හේතු වෙන මද්ද්‍රව්‍ය මත්පැන අයින් කරලා එතනින් අතට ලැබෑ අපට. අපි මේ වෙනුවට මනස අවදි කරගන්න ඕනේ අප්‍රමාද වෙන්න ඕනේ. මේ අප්‍රමාද පදය Tamange సంతානය තුල පිටුව ගත්තොත් එවැනි කෙනෙකුට අනිවාර්යයෙන්ම මත්පැන් පාගේ පානේ කියන ආධිනව හොඳටම තේරෙනවා මේ දෙක වතුරයි ගින්දරයි වගේ වෙනසක් තියෙන නිසා මේ විෂම චක්‍රය කඩන්න ඕනේ නම් කෙනෙකුට ස්ථාවරයක ඉන්න වෙනවා මන්දේට පමාදයට හේතු වෙන මත්පැන් පිළිබඳව අනුකම්පා දාගත්ත ඕන වෙලාවක් නැහැ කියලා ඉන්නවද එහෙම නැත්නම් ඒක නතර කරලා විතරක් මදි හොඳටම හිත අවදි කරගෙන මනුස්ස හිතක තියෙන්න පුළුවන් මේ ප්‍රභාස්වරය මතු කර ගැනීම කටයුතු කරනවාද කියලා බැලුවොත් මේ ප්‍රශ්නෙට මත්පැන් පිළිබඳව හොඳ ස්ථිර පෞද්ගලික මතයක් ඇති කරගන්න පුළුවන්. ඒ සමාන්කෝ ඕගොල්ලෝ අපිට ඇවිල්ලා සම්පූර්ණ භාවනා වැඩමුළුවට ක්‍රියාකෝ පොහොදලා දීලා කටයුතු කෙරුවා. ඒක ලොකු දෙයක් කොයි වයසේ කෙනෙක් ඇවිල්ලා උදව් කරන එක. නමුත් ඔතනින් අතර වෙලා බෑ. අපි ඉහාට ගිහිල්ලා මේ අප්‍රමාදේ වඩන්න ඕනේ. නිසා මත්ද්‍රව්‍යයෙන් කරන්නේ ප්‍රමාදේ වඩන එක. මජ්ජ පමාදට්ඨාන. මජ්ජ කියලා කියන්නේ මදයටපත් කරනවා. Taman මේ කාන්තාව බව මතක නැති කරනවා. කුල ගෙදරක හැදිච්ච කෙනෙක් බව මතක නැති කරගන්නවා. ඒ මදයටපත් වුණාට පස්සේ කෑකොස්සන් ගන්නවා, ඩහබැන ගන්න යනවා. තන නොතන නැතුව නටන්න සින්දු කියන්නේ යනවා වීදියේ මැද. ඇඳුම් ඇඳගෙනත් ඉන්නව නැතුවත් ඉන්නවා. මේවට කියනවා මදේ කියලා. මදයටපත් නැත්නම් ප්‍රමාදයටපත් මද මද මදයට සහ ප්‍රමාදයට හේතු වෙන මජ්ජ පමාදත්තාන වේරමණේ දේවල් වලින් බලකිනවා කියන එක තමයි මේ මජ්ජපානාච සංයමෝ කියන එකේ මුද්‍රණය අදහස් කරන්නේ. දැන් ඒක වැළකුණ පමණින් තමයි සුචරිතයට වැටෙන්නේ. දුෂ්චර්යෙන් වැළකීම විතරයි වෙන්නේ ඊට පස්සේ අපි අප්‍රමාදෝච සම්ධම්මේසු ධර්මයන් කෙරෙහි අප්‍රමාද ධර්මයේ වඩන්න ඕනේ. ඒක නිසා සඳහන් කරලා තියෙනවා කවදාකවත් ඒ අප්‍රමාද ධර්මයේ වඩන කෙනෙක් අන්නර විදියට මදේට ප්‍රමාදයට හේතු වෙන දේවල් පිළිබඳව අනුකම්පාදාකටව බලන්නේ. ඒවා පිළිබඳ හරි ස්ථිර මතයක පිටාරනවා. නොපීතියොත් මේ වතුරයි ගිනලා එක තැන තිබ්බා වගේ. ඒ නිසා භාවනා කරන කෙනෙකුට මේ මත්පැන් පානය පිළිබඳව වනවන්න එහෙම නැත්නම් අනුකම්පා කරන්න පුළුවන් කමක් නැත්තේ නේ අනුකම්පා කරොත් වතුර දාහක් අදලා කලේ බිඳ ගත්තා වගේ අප්‍රමාදේ මේ කොච්චර වැළුවත් අප්‍රමාදේ මදේටපත් වීම නිසා මත් වීම නිසා ඔක්කොම නැස් වෙලා යන්නේ කියලා. ඒක නිසා යෝගාවචරයන් වශයෙන් අපි තේරුම් අරගන්න ඕනේ මේ මත්පැන් පානය කිරීම කියන එක මේ සුරායකා කියලා එහෙම නැත්නම් මාර බලවේගය කියලා එහෙම නැත්නම් කෙලේශයක් වශයෙන් සලකලා අපි මදේට ප්‍රමාදයට හේතු වෙන රසායනික ද්‍රව්‍ය කායික වශයෙන් ශරීරයට නොගෙන සිටීම සලකන්න ඕනේ අපේ නිසා සිල් ව්‍යාපාරයක් පටන් භාවනා වැඩ පිළිවෙලක් පටන් ගන්න ඉස්සලා සිල් සමාදන් කරවීමක් කරනවා ඒකෙන් කිරීමද කරන්න තියෙන්නේ ශරීරයට පිටින් දාන මේ රසායනික ද්‍රව්‍ය මත් ද්‍රව්‍ය මත්පන් අතුල් නොකරන එක නමුත් මේ වෙනකොට ශරීරයේ ඇතුලේ කියනවා මානසිකව අපි වඩාගත්තු ඒ මදයට පමාදයට හේතු වෙන දේවල් වලට ආශව ධර්ම කියලා කියනවා. ඒ නිසා අපි පිටින් අරගෙන බිවේ නැතුණාට දැන්වත් ඉන්නේ බීලා තමයි. අපි හිතන්නේ නිසා මේ ඇල්කොහොල් බිවේ නැහැ, අර ද්‍රව්‍ය බිවේ නැහැ, මේ ද්‍රව්‍ය බිවේ නැහැ කියලා. නමුත් ඇතුලේ සංසාරේ පුරාවට ගෙනාවු මේ රාකලේ ඒකේ තියෙන මණ්ඩි, පැහෙන ගතිය දිගටම තියෙන නිසා කෙලස් සහිත හිතක් කෙලෙස් සහිත సంతානයක් කියලා කියන්නේ එහෙම නැත්නම් සුළුෙන් කෙටියෙන් ඍජුවට තේරුම් ගන්න පුළුවන් මේ අවිද්‍යාව තමයි මේ සංසාර චක්‍රේ පළවෙනිම පුරුක අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප කියලානේ යන්නේ අන්තිම ජාති ජරා ව්‍යාධි දුක් මරණ දුක දක්වා ඒකට මුල්ම හේතුව අවිද්‍යාව. ඉතින් මේ මුල්ම හේතුවට හේතුවක් නැද්ද කියලා ප්‍රශ්නයක් ආවා. හැම දෙයකට මුල් වෙන අවිද්‍යාවට හේතුවක් නැද්ද කියලා. ඒකට පෙන්වන්නේ ආසව සමුදය අවිද්‍යා සමුදය ආසව නිරෝධෝ අවිද්‍යා සමුදය ආසව නිරෝධෝ. එනතන ආසව නිරෝධෝ අවිද්‍යා නිරෝධෝ අවිද්‍යා නිරෝධෝ ආසව නිරෝධෝ. මේ මෝඩකමට නොදැනුවත්කමට අන්ධකාරයට අවිද්‍යාවට ආසන්න කාරණාව ආසව ධර්ම ආශ්‍රව ධර්ම තුන කියලා කියන්නේ අපේ ඇතුලේ නිතරම පැහැමින් තියෙන මේ කෙලෙස් මණ්ඩි ටිකක් තියෙනවා. ඒ නිසා කොච්චර පිළිසුදු දේවල් මේකට දැම්මත් පැහැෙන ගතිය තියෙනවා. ඉතින් ආශ්‍රව ධර්ම මොන විදියෙන් Tamanට මේ පෙළනවද කියන එක දැනගන්න වෙන කෙනෙකුට නම් අල්ලන්න පුළුවන් මේ යාගේ හැසිරීම දිහා බලලා මේ මේ මනුස්සයා මෙන්න මේ වගේ දික්තාසව අවිජ්ජාසව ආදි වශයෙන් දැක ගන්නව තමන්ම මේක දැක ගන්නවා කියන එක නම් එච්චරම ලේසි නෑ. අපි හැම වෙලාවෙම තමන්ගේ ගුණ දැක ගැනීමට අකමැත්තකින් පසු වෙනවා. ඒක ආත්ම නිෂේධන කාරණාවක් කියලා හිතාගෙන එහෙම නැත්නම් අනුන්ට අයිතියක් නෑ මගේ ගුණ දකින්න ඒක මගේ ජීවිතයට ඇඟිලි ගැසීමක් කියන නිසා උග වෙලාවට මේ මන්නක්කාරකම කියන කෙනාගේ තමන්ගේ නුගුණ දැක ගැනීමට අකමැත්තක් ඒකට කියනවා ෂටගතිය කියලා. ෂට කියලා කියන්නේ Taman ළඟ තියෙන නුගුණ වසන ගතිය. මායාවිකම කියලා කියන්නේ නැති ಗುಣ පෙන්වන එක. ඉතින් ෂට මායාවී ගති දෙක යෝගාවචර ජීවිතත් එක්ක ගොකමරු ගල්පන. ඒ නිසා යෝගාවචරන් යෝගාවචරන් අතර උලුවාන්තර විවුර්තකම තියෙනවනේ. හැසිරීමේ කායික වේවා වාචසික වේවා මානසික වේවා මේ ෂටමායාවි ගති තියෙනවා නම් ඒ සමගියක් ගන්න අමාරුයි සමගි නැත්නම් තවසක් කරන්න බෑ සමග්ගාන තපෝසුකෝ ඒ සමගි ගති ඇති කිරීම සඳහා එකට ජීවත් වෙන පිළිසක් නම් අපි සම්බ්‍රහ්මචාරින් වහන්සේලා අතර එකට බණ භාවනා කරන පිළිස අතර ඒ ෂටගති මායාවී ගති තියෙන තාක්කල් කවදාකවත් සංනිවේදනයක් වෙන්නේ නැහැ අදහස් වූ මාරුවක් වෙන්නේ නැහැ මූණිච්චාවක් මවාපෑමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි අතර මේ මවාපෑමෙන් තොරව ෂටගතිය මායාවී ගතියෙන් තොරව එකිනෙකා අතර අදහස් වමාරුවක් වෙන්න සංවේදනයක් වෙන්න අපි නිතරම දැනගන්න ඕනේ අපි පිටින් මොනවත් බීලමත් නොවුනට අපි නිතරම එක එක මත මති මතාන්තර වල ගත කරන තාක්කල් අපිට මේ තියෙන අනික් කෙනෙක්ගේ අත්දැකීම Tamanට తాවකාලිකව ණයට හෝ ප්‍රයෝජන ගන්න පුළුවන් ගැතිය නැති වෙනවා. ඒක නිසා අපි පිටින් මන්ද්‍රව්‍ය පාවිච්චි කරේ නැතුවට අපි තේරුම් අරගන්න ඕනේ මේ කෙලෙස් වල තියෙන ආශව කියලා කියන්නේ දැන් ওই ආයුර්වේදයේ තියෙන්නේ ස්පිරිතු ආශව අර්ක භස්ම ආදී වශයෙන් තමයි ඒ කියන්නේ මේ ගසක තියෙන සාරය නිකම්ම කුඩු කරලා ගත්තොත් භස්ම කියලා කියනවා. ඒක වතුරට දාලා තම්බලා ගත්තොත් කසාය කියලා ගන්නවා. ඒක මද්ද ඇල්කොහොල් වලට දාලා උරාගත්තාම අර්ක කියලා කියනවා. ඒ තමයි අරක්කු කියන වදේ ඇවිත් ඇවිල්ලා තියෙනවා අර්ක කියන පදේ. ඒකත් අවසුද්ධ කරනවා ස්පිරිතු බාටපත් වෙනවා. කෙලෙස් වලත් ඒ වගේ තමයි. අපි කරන සෑම කායික වාචික මානසික ක්‍රියාවකම ඔය වගේ මේ මන්දි බහින පැහැවන ගතියක් තියෙනවා. ඒ පැහැවිල්ල කොච්චර දුරට අපිට අපිට බැහැ වෙලා කියනවාද කියනවනම් අපි යන අපි දකින අපේ රුචි අපේ මනාපකම් වලින් පොඩ්ඩ එහෙම ඉවිච්ච ගමන් අපිට නුරුස්නා ගති පහල වෙනවා අපි හිතනවා අපේ මනාප රුචි ගති ඔක්කොම අවබෝධ කරගන්න ඕනේ ඔක්කොම යනුවම යන්න ඕනේ ඒ අනුවට හැඩ ගැහෙන්න බෑ නේද යාගේ දෝෂයක් මගේ මනාපේ රුචිය තමයි ඒ අනුව තමයි ලෝකේ දුවන්න ඕනේ කියලා ඒක අපි අර මාත්‍රිච්ච ප්‍රමාණය වැඩි නිසා එහෙම තියෙන්නේ ඒ නිසා අපි නිරක්ෂයට කිට්ට තැනක ඉපදුනා නම් ද්‍රව වල උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ ඉන්න කට්ටියට පිස්සු කියලා කියනවා. ඒ තැනක ඉපදුනා නම් නිරක්ෂයේ ඉන්න මිනිසුන්ට පිස්සු කියලා හිතනවා. මොකද ඒගොල්ලන්ගේ ක්‍රියාපටිපාටි වෙනස්. කාලගුණික தত্ত্ব වෙනස්, ඍතුගුණ தত্ত্ব වෙනස්. ඒ නිසා අර Taman පටන් ගත්ත පැත්තේ ඉන්න බලනවා මිසක් අනිත් පැත්තේ ඉන්න බලන්න පුළුවන් කමක් නැහැ. නමුත් මානවයාගේ තියෙන පුදුමාකාර හැකියාවක් මුළු විශ්වයේම ඕන තරක ජීවත් වෙන්න පුළුවන්. වෙන කිසිම සතෙකුට එහෙම හැමතැනම පැතිරලා ජීවත් වෙන්න බෑ. එයා ඒ දේශගුණික කාලගුණික தත්ත අනුවයි සතුන්ගේ පැතිරීම තියෙන්නේ. මනුස්සයාට තියෙන නමුත් මනුස්සයාගේ මනස Taman හැදිච්ච වැඩිච්ච පරිසරය අනුව පටු වෙලයි තියෙන්නේ. කොටු වෙලයි තියෙන්නේ. ඒක පුළුල් කරගන්න බැරි මේ මත්ය මතයක ගත කරන්නේ. අපි නිකමට කිව්වොත් අපි සිංහල බුද්ධ ආගම ගැන කිව්වොත් අපිට මේ මුස්ලිම් මිනිස්සු ගැන කතෝලික මිනිස්සු ගැන දෙමළ මිනිස්සු ගැන කියනකොටම තරහක් එනවා. ඒ මිනිස්සු මිනිස්සු කියලා තේරෙන්නේ නැහැ අපිට. ඒ දවසක් මට මතකයි ඒ පිටතනකදී කතා කරන වෙලාවේදී මම මේ නිකමට අදහසක් සඳහන් කරා. ඒ දවස්වල මේ ප්‍රභාකරන් ජීවත් වුණා. මොක කවදා හරි මැරෙන්න ඉස්සලා මේ මනුස්සයාට මෛත්‍රී කරලා ඒ මනුස්සයා අපේ සාමට්ටමට ගන්න බැරි නම් ඒක මම හිතනවා මගේ පුද්ගලික දුර්වලකමක් කියලා. ඒ මනුස්සයත් ඒ වගේම අම්මා තාත්තා දෙන්නෙක්ගේ අහිංසක අම්මලා තාත්තා දෙන්නෙක්ගේ දරුවෙක්. ඒක නිසා ওই තත්ත්වයටපත් උනේ සිංහල බෞද්ධෝ අපි නිසා. අපි හිතේ නැත්නම් ඉස්සර ගහන්න ඔච්චර කේන්තියට දෙයක් නැහැ. ඒ නිසා සිංහල බෞද්ධයෙක් වශයෙන් මම ලැජ්ජාවටපත් වෙනවා. අනේ අර අහිංසක මිනිස්සයා මෙච්චර කඩු කිනිසි අතර ගන්න හේතුනේ අපේ වැරදි නිසානේ. ඉතින් අපි කවදාද කියලා අකුල් දෙක අල්ලලා වැඳලා සමාවෙන් මැස්සිනා කියලා සමාව ගන්න වුණොත් අපි මැරෙන්න ඉතලා අපේ යුතුයකම ඉෂ්ට වෙනවා. එහෙම නැත්නම් අපිට ලබන අත්දැකීම් ගෙවන්න වෙනවා. ඉතින් ඒකකොට ඒ හිටියා හෙළ උරුමේ හරි කවුරු ඉන්නේ කෙනෙක් උද්ද පැනලා කෑ ගහන්න පටන් අරගත්තා. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ? මේ මිනිස්සු මේ අහිංසක මිනිස්සු මාරද්දී කොහොමද අපි ඒ මිනිස්සුන්ට එහෙම කතා කරන්නේ කියලා. මොකද මේ මිනිස්සයා මේ ලෝකයට ආවේ අහිංසකව මරන්න නෙවෙයි. මේ මිනිස්සයා ඒ විදිහට මත්ුනේ, පදේටපත් උනේ ඊට විරුද්ධව අපි නැගී හිටමු නිසා. මම නම් නැගී හිටියේ නෑ. නමුත් මම සිංහලෙක් වශයෙන් මම කනගාටුපත් වෙනවා. මේ වෙච්ච දෙයට කවදා හරි අපි මේ මිනිස්සයත් මිනිස්සෙක් කියලා ඒත් අම්මා කෙනෙක්ගේ හම්බෙච්ච දරුවෙක් කියලා අනුකම්පා කරන්න පුළුවන් සුවපත් වේවා කියන්න පුළුවන් නම් මම හිතනවා වචී කර්මේ නම් මනෝ කර්මේ මැද අපි වචී කර්මෙත් කරන්න ඕනේ කාය කර්මෙත් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ හරියට කියනවා ඔබ වහන්සේලා මේ සිංහල බෞද්ධ තේර પરම්පරාවෙන් පැවතෙන සිංහල සංස්කෘතිය රකින්න උත්තරමයන් වහන්සේලා ඔබ වහන්සලා මෙහෙම මේක විනාශ කරන්න හදන මිනිසුන්ට මෛත්‍රී කරනවා කියන එක කොහොමඩක්වත් පිළිගන්න බෑ. මම ඊට පස්සේ කවදාකවත් ඔබ වහන්සේට වඳින්නේ නෑ. මොකද අනික කවදාකවත් මට කවුරුත් වෙන්නේ නැතුව කමක් නෑ. ඔයාගේ මතය ඔයාට මිච්ඡන් එක මගේ මතේ. එම වැඳිල්ලක් ඕනේ නෑ. මේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්නේ මගේ මට ඕනේ නෑ මේ ලෝකේ ජීවත් වෙන සාමාන්‍ය දුකට වෛර කරන්න. වෛර කරන්න මට මතයක් තියෙනවා. මට මත් වීමක් තියෙනවා. ඒ මනසට මේ වගේම අයිතියක් තියෙනවා මේ පොළොවට ජීවත් වෙන්න. ඒ මනස අපිට වෛර කරයි කියලා ඒක මරන්න ඕන කරන තරම් දරුවමක් නෙවෙයි. ඒක වෛර කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් ගොඩක් කතා කරන්න සිද්ධ වුණා. මේ එහෙම කරන්න හොඳ නැතිව අපි අනිවාර්යයෙන්ම වෛර කරන්න ඕනේ කියලා මනස. එහෙම කියන්න පුළුවන්. තව කෙනෙකුට මේ මනස අනිවාර්යයෙන් වෛර කරන්න ඕනේ. එහෙම දෙයක් සාසනේ නැහැ. එහෙම කරන්න පුළුවන් මත් වෙලා. මදේට පමාදේට මත් වෙලා තියෙනවා නම් අපිට දකින්නත් ඉස්සෙල්ලා හතුරෙක් වශයෙන් කල්පනා කරන්න පුළුවන් මිතුරෙක් වශයෙන් කල්පනා කරන්න පුළුවන් මෙන්න මේ වගේ කරුණු අපේ ඇඟ ඇතුලේ අපේ රුචර්ජකම් ඇතුලේ අපේ කායික ක්‍රියා ඇතුලේ වාචික ක්‍රියා ඇතුලේ නිතරම නැගිරෙනවා. අර කියන ආශව ධර්ම කියලා. ඒ ආශව ධර්ම වැగిරෙන බව හැම ක්‍රියාවකම ආශව ධර්ම වැగిරෙන බව තේරුම් ගන්න භාවනාවට තමයි විපස්සනා භාවනාව කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් කියනවනම් රූපයක් දකිනකොට ශබ්දයක් අහනකොට ගඳක් ඇඟට දැනෙනකොට නාසයට දිවට රසක් දැනෙනකොට කයට පහසක් දැනෙනකොට ඒත් එක්කම ඒ දැනෙන දෙයට මනාපමනාප පහළ වෙනවයි කියන එක උදේ සත්‍යකින් බලන්නේ කියොත් තේරෙනවා අනිවාර්යයෙන්ම අපි අපිට ඇහැට ඉදරන්න ගැටෙන ඕනම දෙයක ගැටෙනවත් එක්කම මනාපමනාප පහළ ඒ මනාපමනාප පහළ වීම අනුව තමයි අපි ඒ රූපෙම නැමත බලනවාද, ඒ සද්දෙම නැවත අහනවාද ආදී වශයෙන් අපි ඉදිරි වැඩසටහන සැලසෙන්නේ ඒ මතුවෙන මනාපමනාප නිසා. මනාපය පහළ වෙලා නම් ඉබේම ගැම්මක් එනවා ඒකම නැවත නැවත බලන්න. ඒක ලැබුණොත් වාසනාවන්තයි, පින්වන්තයි, පොහොසත් කියලා හිතනවා. අමනාපයේ පහළ එක දකින්න හම්බුනොත් අනිවාර්යයෙන්ම ද්වේෂයක් පහළ වෙනවා. මේක මරන්න ඕනේ, මරණසන්න ඕනේ කියලා හිතේලි පහළ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම හැටියට මේ බලන දේ, පේන දේ මත නෙවෙයි කෙලස් තියෙන්නේ. ඒ මතින් ඒ බලන දේ, අහන දේ මත අපිට පහළ වෙන මනාපමනාප දෙක අනුවයි. අන්නේ මනාපමනාප දෙක දැක ගන්නවයි කියන එක අප්‍රමාද වෙච්ච ධර්මයට ලේසි පමා වෙච්ච ධර්මයට කඩන්න බෑ. දැකලා ගොඩාක් කල් ගියොත් ඒක හොඳට මුල් බැහ ගන්නවා. ඒක ගලවලා දා ගන්නවා. මතු වෙනකොටම මනාපමනාපේ පහළ වෙනකොටම දැකගත්තොත් ඒක ඒ උගාකල් අත්තරදි කරලා උගාකල් සතුටුමත් වෙලා උගාකල් ඉන්දිය දමනය කරන උගාකල් බයලජ්ජා පහල කරගත්ත කෙනෙකුට තමයි මේ රූපයක් දැක්කා දකින්නකොටම මනාපමනාප පහළ වුණා මට කොමනාපේ බලන මේ කමනාපේ පාරුණයි කියලා ඒක හරියට දැනගන්න පුළුවන් නම් ඒක නා ඉන්ද්‍රිය සංවරේදී කරන්නේ චක්කුණා රූපන් දිස්ස හැට රූපයක් දැකලා යත්වාදි කරන මේ තං අසංගතං විහරන්තං uppajjati පාපකා අකුසල ධර්ම තත්ත්ව සංවරාය ආපජ්ජති දැන් මේ රූපේ දකින්නකොට මට මේකට ආසාවක් මනාපයක් පහළ වුණා යම් ආකාරයකට මම මේ මේ ආසව ධර්ම ගැන මනාපමනාප මේ මත් වෙන ද්‍රව්‍ය පිළිදේ අහිතේ තියෙන ගැතිය පිළිබඳ නොදැනුවත්කම මේ දෙයට ආශාවෙන් ඉදිරියට තිබ්බ ගමන් පියවරක් ලෝභය කියන කෙලෙසේ පහළ වෙනවා. තාම පහළ වෙලා නැහැ. මේ මනාපය කියලා කියන්නේ ඒක පහළ වෙන්න පුළුවන්කම මේ තාම පහළ වෙච්ච නැති මේ අකුසල ධර්මයේ පහළ නොවීම පිණිස මං කොහොමද මගේ ඇහැ සංවර කරගන්නේ. යත්වාදීකරණ මේතන් අසංගතං විරන්තං යම් හේකින් මම සංවර වුණේ නැත්නම් මතුවෙන්න පුළුවන් අකුසල ධර්ම ටික පහළ නොවීම පිණිස මේ ඇහැ සංවර කිරීමල තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඒ නිසා අපි ආස්වාසයක් ප්‍රස්වාසයක් වශයෙන් භාවනා කරන වෙලාවේදී ආස්වාසේ මතුවෙනකොටම දැක්කනම් ප්‍රස්වාසේ මතුවෙනකොටම දැක්කනම් එහෙම නැත්නම් ආස්වාසිය සම්පූර්ණයෙන්ම ගෙවිලා තුනී වෙලා යනකම් බලන්න පුළුවන් නම් ප්‍රස්වාසය තුනී වෙලා බලන්න පුළුවන් නම් මේ ආස්වාද ප්‍රස්වාස කියන මේ රූප ධර්ම අපිට සම්බන්ධ වෙන හැටි මෙහෙමයි මුල් වෙන්නේ ඒක ආස්වාසිය ඊට පස්සේ නාස්පුඩු පුරවාන කියලා මේව තුනී වෙලා ප්‍රස්වාසය යාන්තම වටන් ගන්නවා ඊට පස්සේ නාස්පුඩු පුරවාගෙන පිට වෙලා නතර වෙනවා කියනවා වගේමයි නාම ධර්මමත් වෙන්නේ අපි බලන බලන ආහනාන හැම වෙලාවකම අනිවාර්යයෙන් මේකට මනාපමනාව පහළ වෙනවා. නමුත් නොකියා කියවන දෙයක් තියෙනවා යම් දෙයකට මනාපමනාව පහළ වෙන්නේ නැත්නම් අපිට එහෙම දෙයක් මතකෙට යන්නේ දැක්ක බවක් මතක හිටින්නෙත් නැහැ. අහපු බවක් මතක හිටින්නෙත් නැහැ. ගඳක් රසක් පහසක් මතක හිටින්නෙත් නැහැ. මොකද අපේ හිත නිතරම අන්ත දෙක ආශ්‍රය කරනවා. උගාක්ම නාවේ පහලච්චිව මතක තියෙනවා. උගාකම නාවේ පහල වෙනවා මතක තියෙනවා. මනාපමනා පහල වෙන්නේ නැති දේවල් අපිට මතක නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා අපි එක රැයකට දින කෝටි ගණක් දකින. උදේට මතක තියෙන්නේ අපිට ගොඩාක්ම නාග පහළ වෙන ටික විතරයි. උගා කමනා පහළ වෙන ටික විතරයි. ඒ අතරමැද හීන දකින්න වෙලාවෙන් නම් හීනේ තමයි මතක තියන්න. ඒක නිසා අපේ ජීවිතේ ගොඩනැගිලා තියෙන්නේ මනාපය කුප්පන, අමනාපය කුප්පන මතකෙන් පමණයි. මනාපමනාප දෙක නැති ටික අපිට තියෙන්නේ කිසි රසක් නැති කිසි ආරසකල තියාගෙන ඉන්න දෙයක් නැති දේ මතකය. ඒ නිසා අපි මනාපමනාප නැති එහෙම නැත්නම් උදාසීන දේවල් අපේ පිනහරෙන් හැලිලා යනවා. අපේ හිතට මතක තියෙන හොඳටම කැපී පේන මනාපදී අමනාපදී. ඒක සර්වඥාන්සික ප්‍රධාන ගැනීම කියන්නේ මනාපමනාප දෙක තුල නිවන නැහැ. නිවන තියනවා නම් නිති වෙන්නේ මනාපෙත් නැති අමනාපෙත් නැති මේ උදාසීන දේ මතයි ඒක අපේ හිතට ගෑවෙන්නේ නැහැ. තොලේකට ගෑවෙන්නේ නැතිව කයින් වෙනවා. ඒ නිසා අපි ඉස්ලාම මේ මත්පැන් පාවිච්චි කරන එක නවලකිනවා වගේ තදමනාප පහළ වෙන දේවල් සහ තදමනාප පහළ වෙන දේවල් දැනගෙන මෙනෙහි කරලා අයින් කරන්න වෙනවා. එතකොට විතරක් ඒ හිත සාමාන්‍ය මනාප සාමාන්‍ය අමනාප දැක්කලා ඒකත් තුනී වෙච්ච වෙලාව විතරයි අපිට තේරෙන්නේ මනාපත් නැති අමනාපත් නැති ඒකට මනාපමනාප කියන වචනේ සරුවචන්සේ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අදුක්ඛම සුඛ කියන වචනේ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මධ්‍යස්ත කියන හැඟීම් පාවිච්චි කරනවා. අන්නේ ඒකට හිත බස්සන්න පුළුවන් වෙන්නේ මේ මත්තෙන් හිත අයින් කරනවා වගේ ආශව පහල කරන ද්‍රව්‍ය ධර්ම එන්නකොටම දැකලා. අන්නේව අයින් කිරීමෙන් මේ ආශව ධර්ම පහල නොවෙන්නා වූ මනාපත් නැති අමනාපත් නැති අදුක්කම සුඛත දෙන නැත්නම් උදාසීන වෙන අරමුණු කෙරෙහි නීරස වුණත් හිත නැවත නැවත ඇසුරටපත් කිරීමෙන් ලෝකේ ඕනේ නම් ආශ්‍රව ඇති කරන ධර්ම තියෙනවා. ලෝකේ ඕනේ නම් ආශ්‍රව නැති ධර්ම තියෙනවා. ආශ්‍රව ධර්ම හරි ප්‍රියයි. හරි සිත් බන්ධනා සුළුයි. සිත් පැහැර ගන්න සුළුයි. ආශ්‍රව ධර්ම නැති ධර්ම කම්මැලි නීරසයි ඒකාකාරී. ඒ නිසා මේ දෙක හොඳට තේරුම් අරගෙන මත්පැනින් වැළකෙන්න ගන්න ප්‍රයත්නයක්සේ මේ දැඩි ආශාව සහ දැඩි ද්වේෂ ඇති කරන ධර්ම තේරුම් අරගෙන එව්වට ඉඳ නොතබ මේ උදාසීන ධර්මයට හිතේ දෙවිඳ අපි ලංකාවේ භාෂාවෙන් කියන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියලා. අෂ්ටලෝක ධර්මය කියලා කියන්නේ මේ අන්ත දෙක. තද්ද ලාභ, තද්ද පාඩු, තද්ද සැප, තද්ද දුක, තද්ද යසස, තද්ද අයස, තද්ද හොඳ, තද්ද නරක මේ දෙකක එකකවත් ඉවර නැහැ. මේකට එන්න ඕනේ නම් මේ තද බල අෂ්ටලෝක ධර්මයන් වලින් ඉස්සලා සිල් මට්ටමේ හැසිරෙන්න ඕනේ. හැසිරලා මැදට ආපුවාම භාවනා යෝගාවචරයට තියෙන්නේ ජීවිතය හරි නීරස ගතියක්. භාවනා කරන ගමන් ඉඳ යන ගතියක්. නැත්නම් අරමුණ රස අඩු වෙන ගතියක්. මේකට බුදුදහමේ පාවිච්චි කරන විරංජන වීමක් කියලා. භෞතික වශයෙන් කියන්න පුළුවන් අරමුණ ක්ෂය වීමක් කියලා. අරමුණ වැය වීමක් කියලා. අරමුණ නිරුද්ධ වීමක් කියලා. ඉතින් භාවනා කරන යනකොට මේ අරමුණ ක්ෂය වෙන, වැය වෙන නිරුද්ධ වෙන පැත්තට වෙනකොට අපි කියනවා ඒ අරමුණ නොදැනින් ගියා කම්මැලි වුණා ඒ වෙනුවට වෙන බරපතල අරමුණක් අල්ලනවා හිත. ගොරෝසු රස දෙන අරමුණක් අරගෙන ඊට පස්සේ ඒ අරමුණට දොස් කියනවා අනේ මේ අරමුණේ ගොරෝසුකම නිසා මට ඉස්සලා අරමුණ මූල කර්මස්ථාන නොදැනී ගියයි කියලා. ඇත්තටම මේ නොදැනී යන විදිහට යන අරමුණක් තමයි බුදුහාමර මූල කර්මස්ථාන වශයෙන් අපිට දීලා තියෙන්නේ. ඒක කරගෙන කරගෙන යනකොට ඒකේ මදයට ප්‍රමාදයට හේතු වෙන ගතිය අඩු වෙන්න අඩු වෙන්න ඒක නීරස වෙලා කම්මැලි වෙලා යෝගාවචරය මේ හේබාන ගතිය දෙනවා. ඒ මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන අවුරුදු කෝටි ගාණක් මදයට ප්‍රමාදයට හේතු වෙන ආශ්‍රව ධර්ම වැඩි දේවල් බදාගෙන එව්වත් එක්ක හඳුනාගෙන එව්වත් එක්ක ගැළපිච්ච ජීවිතයක්. ඒ නිසා මත්පැන් පාවිච්චියෙන් අපිට භෞතික ලෝකේ බාහිරව අපි කරන මත්ද්‍රව්‍ය ගැන කතා කරන්න පුළුවන්. නමුත් භාවනා කරනකොට මේවා ආශව ධර්ම මත, අනුශේ ධර්ම මත අපි කරන කියන හැම කටයුත්තක්ම ආශව ධර්මයකින් කැළතිලා කියන්නේ. ගැළතිලායි තියෙන්නේ. ඒක හීනූලෙන් වැඩ කරන්නේ. දී යටින් ගින්දර ගෙනියනවා වගේ. ඒ නිසා රූපයක් බලනකොට අඩු ගානේ මේ සාද්දයක් අහනව නෙවෙයි. ගඳක් රසක් පහසුව නෙවෙයි. මේ රූපයක් බලන්නේ කියන එකවත් අපි දන්නේ නැහැ. ඒ නිසා ඉස්ලාම පළවෙනි පියවර තමයි මේ වගේ ගැඹුරු ධර්ම වලට පරියන්කේ නෙමෙයි සක්මනේ ඉන්නවයි කියලා හිතන්න. අපි සක්මනේ සක්මන් කරගෙන යනකොට අපි බලනවා ලුවන් තරම් මේ වම දකුණ කියලා ඒ උදාසීන අරමුණක හිත පවත්තා. හිත කැමති හිත කැමති රූප බලන්නයි. හිත කැමති ශබ්ද අහන්නයි. හිත කැමති නන්නත්තර වෙන්නයි. ඉතින් ඒක හරියට මේ හිතුවක් අර මීහරකේ නාසනුවක් දාලා මේ වී ගහක බැඳගෙන යනවා වගේ වම දකුණ නිරසයි ඒකාකාරී යනවා. එහෙම කියනilla අපි නිකමට ඊටම හැරෙන තැනට ගියාම ඉබේම දන්නේම නෑ රූප බලන්න හිත. සමනල්ලු බලනවා, කුරුල්ල බලනවා, ගස්කොළන් බලනවා. අර වම දකුණ අරමුණට වැඩිය ඒක රසයි. ඊට පස්සේ යෝගාවචර දැනගන්නවා මම මේ වෙලාවේ කරන්න නම් තියෙන්නේ වමේ දකුණ හිත තියන්න ඕන. නමුත් දැන් හිත ඇඟටම නොදැනී මේ රූපෙට සද්දෙට පැනලා තියෙනවා මේ රූපෙට සද්දෙට පණින එක මගේ මන අපේ නෙවෙයි මතරම් ඕන කර තියෙන ඇත්තටම කලින් ගත්ත වේශ්‍යයට මම ලකුණේ පාත්තන්න නමුත් මේ හිතේ තියෙනවා මහා කඩප්පුඩි ගතිය ලෝකමනා දහවදුරා පට්ට බඳුරු ගතියක් තියෙනවා ඉද්ද හම්බ වෙච්ච ගමන් පයි මොකටද මේ තරම් මත් වෙන්න කැමති මේ තරම් පමාදයට කැමති මොකද වම දකුණ අරමුණ උදාසීනයි ඒ වෙනුවට රූප බැලීම මනාපේ පහල කරනවා. අමනාපේ පහල කරනවා. නමුත් මෙතන පුංචි පරාදයක් තියෙනවා. මොකද මේ මනාපේ අමනාපේ දිගේ හිත යනවා මිසක්කා ඒක මගේ න්‍යායපත්‍යයේ තියෙන එකක් නෙවෙයි. මම මනාප කරන එකක් නෙවෙයි. මටත් නොකිය හිත හීන උලෙන් පැනලා ගිහිල්ලා තමාගේ මනාපේ ඉෂ්ට කරගන්න තමන්ගේ අමනාපේ ඉෂ්ට කරගන්න මාව රූකඩයක් විදියට දාශයක් විදියට බැලයක් විදියට බත් බැලයක් විදියට පාවිච්චි කරනවා ඒ තරම්ම මේ ආශව ධර්මය අපිව පාලනය කරනවා. ඒ නිසා අය හැරෙනකොටම මෙතනදී සතිය කැඩෙන දින ඊට වැඩි ඉත කැඩෙනවා. කැඩෙන්නේ වම දකුණට වඩා රුචි රසමස උලක් අල්ලන්නයි. ඒ රසමස වලට අල්ලන්න යන ගතියයි මත්පැන් බොන එකයි එකයි. ඒකයි මම කියන්න හදන්නේ. ඒක නිසා මත්පැන් බොන මිනිස්සුෙන් නම් අපිට සිරෝසිස් හදනවා කිය යකි අර පාඩුව සිද්ධ වෙනවා මේක කිය යකි. නමුත් අපි හැම වෙලාවෙම අපේ හිත මේ වාගේ රසමසලට අදින ගතිය තියෙන්නේ ඇඟ ඇතුලේ තියෙන సంతానගත වෙලා තියෙන මේ ආශව ධර්ම නිසා. ඉතින් ඒ නිසා මේ Tamand ඕන වුණාට නිදා උදාසීන අරමුණක රස මේ මනාපමනාප නැති අරමුණ තියාගන්න ඒ තන ආපු ගමන් අසුචියකට අදින බල්ලෙක් වගේ අනු කඩාගෙන යන්න හදනවා. බලුකුණක් කන්න හදන කබරේක් වාගේ කොච්චර කිව්වත් අහන්නේ අර කුණ කන්නමයි හදන්නේ. ඉතින් ඒ ගතිය කල්පනා කර ගන්න ඕන මත්පැන් වලට ගැඹැයි වෙච්ච මිනිස්සයාට බාර් එකක් ළඟින්වත් යන්න බෑ. කොහොම හරි ගිහලා පඳුරක් දාලා වන්දනා කරලා එන්න ඕනේ. නැත්තම් නිකන් උනවා. අට අසුචිතක බල්ලට අසුචි නිකන් කෑවේ නැතත් ගඳ බල්ලාවේ නැත්තම් ඉසිකක්වක් වෙනවා. ඒ ගිහලා ඉව කරලා හරි එන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ භෞතික වශයෙන් මත්පැතුම පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මදේ පමාදේ කියන කාරණා දෙක දිගේ ඇතුළට ගියොත් අපේ හැම වෙලාවෙම එක කෙලින් ඵලයන් කිව්වොත් හිතට ඒ යන්න බැරි වෙන්නේ කෙලින් පාර හරි සරලයි. රසයක් නැහැ. ඇදවිවි යන ගමන හරිම රසයි. ඒ නිසා වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා බෝඩ් එකක් දාලා දෙන බස් එක. ළඟක් මෙහෙම කෙලින්ම බටයත් කියනකොට ඇදන්නේ. ඒක කිසි ලස්සනක් නෑ. ඒක මෙහෙම මෙහෙම හැපි හැපි යනකොට හරි ලස්සනයි. ඒ වගේම සයිඩ් එකෙන් බලනකොටත් තියෙන පොඩි මොකද්ද පෙම් ගතියක්. බස් එක පිටිපස්සෙන් තරහින් සයිඩ් එකෙන් බලනකොට පිටිපස්සේ ඩ්‍රයිවර්ගේ මූණ කොහොමද ඉස්සරහ ඩ්‍රයිවර්ට පේන්නේ කොහොමද? අපි කවදාකවත් කැමති නෑ වම දකුණ වගේ කෙලින් ගමනකට. අපේ හිත කොච්චර මද්ද්‍රව්‍ය වලට අපි දොස් කියන බහුත් සාමාන්‍ය මොකක්ද කියන්නේ? සාමාන්‍ය පුරවැසි භාවික අපි හිතියත් අපේ හිතේ ඇතුළත වැඩ කරන මේ ආශෝධ ධර්ම දිහා බලපුවාම අපිට මත්පැන් නොබියුවත් මේ ආශෝධ ධර්ම වලට අහුවෙලා මේ කරන්නේ මට ඕනේ දෙයද නැත්නම් මේ කෙරෙන්නේ මම නිවනෙන් ඇදලා දාන වැඩද කියලා බැලුවොත් යට තියෙන ආශෝ ධර්ම මේ මේ මංගල සූත්‍රය මේක එච්චරම අවධානය යොදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔත් යොදලා බැලුවොත් හිත මේ ආශ්‍රව ධර්ම අපිව නාශනව දාගෙන මීහරකෙක් නාශනව දාගත්තා වගේ කැමැති කැමැති තැන් වලට ගියෝ. ඒක තේරෙන්නේ කවදාද හිත ඉන්දිය සංවරයකට බයලජ්ජාවකට අරමුණකට පීඩන්න කියලා තමයි තේරෙන්නේ. ඉතින් ඒක නිසා හුඟව දෙනෙක් හිතනවා මේ කවදා හරි හිත කීකරු වෙච්ච දවසේ භාවනා කරන්න කියලා. ඒක කවදාකවත් වෙන දෙයක් උත් ඕනෙත් නැහැ. කිසිම කෙනෙක් ඔක්කොම තියෙන අවලං හිත. ඒ ගැන කිසිසේත්ම සැක කරන්න එපා. හිතේ කවදාකවත් බයලජ්ජ නැහැ. බයලජ්ජ තියෙන්නේ කයයි වචනේ විතරයි. හිත එක එක්කවත් හැදිලා නැහැ. ඒක පුදුමාකාර අවලං හිතක්. ඒ අවලං හිතේ ස්වභාවය තමයි සරල අවංක ඍජු දේ නිරසයි. මොනවා හරි කලබැන් කල කල කලම්බයක් කලම්බීමක් තමයි හොයන්නේ. ඒ හොයන දේ එනකොට අර නිරස දේ අතහැරලා දාලා ගිහිල්ලා දන්නෙත් නැහැ. අර අලුත් දේ බැහැ වෙලා මත් වෙලා මදේටපත් වෙලා ප්‍රමාදයටපත් වෙලා ගැලී ගන්න දිහා බලනකොට උගව වෙලාවට යෝගාවචරයට භාවනා ජීවිතේ පශ්චාත්තාවකම් ඇති වෙනවා. කොච්චර කෙරුවක්වත් හිත නිතරම කෙලෙසටම යන්නේ. ඒ නිසා උගව දෙනෙක් භාවනා අතහැරලා දාලා යනවා මේ කොච්චර උත්සාහ කරුවත් හිත අර මේ මනාපමනාප දෙකට ඇදෙන ගතිය. ඒ එතකොට මේ දමල යෑමෙන් කරන්නේ මේ ආශව ධර්ම වලට පොහොර දැමීමක් තමයි. නැවත නැවතත් උනන්දුයෙන් එහෙම නැත්නම් වැර බිම තබන්නේ නැතුව වැඩ කරන්න පටන් ගත්තොත් විතරක් තේරෙන පටන් ගන්නවා මේ ආශව ධර්ම වල චපල භාවය ඒක අපිව මත් කරගෙන යන ගතිය බලන්න නම් පව් පහු කරලා බෑ තමා කරලා බෑ ඒ යනකොටම හිත වම දකුණෙන් හිත පිට පැනලා බාහිර දෙයකට රූපයක් බලන්න සද්දයක් අහන්න යනකොටම මට දැන් පහළලා තියෙන මේකට මනාපයක් එනතන් අමනාපයක් කියලා දැක දැනගන්න පුළුවන් නම් නියපොත්තෙන් කඩන්න පුළුවන් නේද කඩතයි එහෙම නැතුව ඇදිලා යන්න ඇරියොත් අය කොච්චර වෙලාවක් යයිද දන්නේ නැවතත් හිත වම දකුණට ගේන්න ඒ වගේම පරියන්ක භාවනා කරනකොට ශබ්ද දිගේ වේදනා දිගේ ඉතිරි දිගේ යනවා ඒක හුඟක්ම දරුණුයි தত্ত্বය එදිනෙදා ජීවිතේ අපි සතිය පිටවන්නේ කියනවා මොකද ගොඩාක් දේවල් අපේ ගෙවල් වල තියෙන්නේ රස දනවන මස් මේ රසමසවුළු දේවල් ඒක නිසා භාවනා කරන ඉඳගෙන ඉඳලා ඇස් දෙක අරින්නෙම ඊතර ගොඩාක් ආශෝ ධර්ම ගෙන දෙන දේවල් අපි ලෝකේ තියෙන හොඳම රූප ගෙනලා ගෙදර තියාගන්න හොඳම තියෙන ශබ්ද ගෙනලා ගෙදර තියාගන්න. ගඳ රස පහස. ඉතින් අපි භාවනා ජීවිතේ ඉඳලා ඇත්ත දෙක අරපු ගමන් ඒක දකිනකොටම අපි හිතව පදනම කොහෙද කියලා මතක නැහැ. ඒක නිසා සර්වචනසේ සඳහන් කරන කැලේකට වින්ගන්නේ. කැලේකට වින්ගලා ඇද්ද කැරියට පේන්නේ වනාපමනාපති කරන දෙයක් නෙවෙයි. <clears throat> කැලේ කොලේ වනාපමනාප නැහැ. ඒ වෙනත්නම් ගහක් මුල වාඩි වෙන්නේ. ඒක නැත්නම් ශූන්‍යagaraකට යන්නේ කියලා කියනවා. එහෙම මනාපපත් ධනවන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති ඒ වගේම මනාපේ ධන දේ ධනවන දේවල් හොයන්නේ නැති සත්පුරුෂයන් ඉන්න තරට ගියාම Tamange හිත <clears throat> අවලං වෙලා මනාපයකට පැන්නත් ලැජ්ජාවක් පහළ වෙනවා මේ අනේ මේ මං ඉන්නේ සත්පුරුෂයන් එක්ක මම මෙතෙන් ආවේ ඌව කරන්න නෙවෙයි කියලා පහළ වෙනවා ඒත් එක මන්ට ගිහිගේ කියලා කියන්නේ මහා ගිනි ගියා ලෝකෙම තියෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශත් මේකට කොටු කරගන්නවා. කොටු කරගත්තට පස්සේ ඉෂ්ටකෙ මොන විදියකින්වත් නැගිටින්න බෑ. නැගිටින්න අමාරුයි. දෙකන වැළෙනවා ග්‍රීස් ගහන නැගිටින්න. ඊගයි ගිහලා ග්‍රීස් ටික අත ගෑවිච්ච ගමන් දුක් කාල ලෙස කරන්නේ. ඒ නිසා මේ ප්‍රයත්න කරන කෙනාට හොඳ නිදර්ශනයක් දෙනවා. ලෝකේ මත්ද්‍රව්‍ය වලට මත් වෙලා තියෙන හැටි ඒ හරහා මගේ හිත ආශෝ ධර්ම වලට නතු වෙලා මම නාසනු දාගත්ත මීහරකෙක් වගේ ඒ රුචි දේවල් වලට මනාප දේවල් වලට ඇදගෙන යන හැටි ඒක පිළිබඳ අකමැති වෙලා සතුටක් වෙලා හිටිය මට මේක පාලනය කරගන්න බැරි හැටි දැකලා පශ්චාත්තාප වෙන්න මේ බල අපි අන්නේ වෙන දේකට උර දීලාදී කටයුතු කරන කෙනෙක් ඒ නිසා පණින ගතිය අතීත කර්ම ශක්තිය නිසා වෙන දෙයක් වර්තමාන ඊගාට එන චිත්තක්ෂණ පිරිසිදු වෙනවා. මට කරන්න තියෙන්නේ ඒ චිත්තක්ෂණ කෙලෙසුනා ඊගා චිත්තක්ෂණ මම ආයෙත් ගෙනල්ලා අර මේ මනාපමනාප නැති මන්ත්‍යස්තරනෝට හිත පාත්තන්න උත්සාහ කරන පටන් අරගත්තොත් සර්වචන්සේ සඳහන් කරනවා එච්චරමයි මනුෂ්‍ය වෘත්තින එකම ක්‍රමය. වෙන කොන්න පින් කෙරුවත් වෙන කොච්චර පොත් කියුවත් වෙන කොච්චර දක්ෂ ගුරු ආශ්‍රය කරත් වෙන මොන ආශිර්වාද ලැබුවත් කවදාකවත් ඒ දකින්න රූපයත් එක්කම මහල වෙන මනාපේ දැකලා අමනාපේ දැකලා දකින්නකොටම ඒක අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය කුලියට ගන්න බෑ. සල්ලියට ගන්න බෑ. ඒ නිසා මෙතන ඉන්න කවුරු හරි මේක තේරුම් ගන්න මහන්සි වුණත් එයාට ඒක තව කෙනෙකුට දෙන්නත් බෑ. තව කෙනෙක් හොයාගෙන ඉන්න කෙනෙක් දැක්කට ණයට ගන්නත් බෑ. ඒ නිසා අපිට මේ දේ Taman විශ්ීම කරන්න. ඒක නිසා ඒ මෙතන ඉන්න කට්ටිය මත්තම් බිව්වේ නැහැ කියලා මංගල කාරණාවකට ගන්න එපා. නොබියුවත් ඇතුලේ තියෙන ආසව ධර්ම ටික මත්තන් පානය කරන කෙනාට යම් ආකාරයක හානියක් සර්වතන සඳහන් කරලා තියෙනවා. ලැජ්ජ නැතිකම පහල කරනවා, දිලිදුකම පහල කරලා දෙනවා. විරූප ශරීර ඇති කරනවා, ශෝක කරන්න වෙනවා. ඒ දේ කොහොමඩක්වත් මත්තන් නොබියුවත් මේ ආශව ධර්ම ඇතුලේ තියෙන තාක්කල් අපි කියන ඇබ්බැහි ටික තියෙන තාක්කල් අපි තුල තියෙන නිසා ඒ අබ්බැහි ටික දැක ගන්නා එක තමයි අපි මේ අප්‍රමාද වීමේ කරන්න උත්සාහ කරන්නේ වගේ මේ සඳහා කටයුතු කරන අය ඇසුරු කිරීමෙන් අපි පුළුවන් තරම් මේ මද්ද්‍රව්‍යවත් අයින් වෙනවා. ඒගොම හිතේ නිතරම ගලන මේ ආශව අනුශේ ධර්ම වලින් අපි මේ මේ හෙට මරන්න තියෙන හරකෙක් ගාලේ බැඳගෙන ඉඳලා පහුවෙන්ද උදේම ලණුවක බැඳගෙන හතර පස් දෙනා ගව ඝාතකාගාරයට අරගෙන යනකොට වගේ මොහොතින් මොහොත අපි ආශව ධර්ම දිගේ කෙලෙස් වලට අදගෙන යන බව දැක්කොත් අපිට තේරෙන පටන් අර ගන්නවා පටන් ගන්න වෙනවා මේ කියන මේ මදය පමාදය දෙක නැති කරනවා කියන එක කාටවත් කරලා දෙන්න බෑ තමන් විසින් උත්සාහ කරන්න ඕන නිසා ඒ සඳහා වරුවක් දවසක් ගත කරත් මොහොතක් ගත කරත් ඒක පිළිබඳ ලොකු විවරයක් යුක්ත කිරීමක් අපිට ලැබලා දෙනවා. ඉතින් ඒක අව탁සීරු කරලා ඒ ආසව අනුසය දක්ම වැඩෙන දේවල් වලට ආශිර්වාද වෙන වැඩ ශතමායා විගතුට ආශිර්වාද කරන පුළුවන් තරම් අතර වෙලා වැඩි වැඩියෙන් තමන්ගේ කාලය ඒ ආසව අනුසලින් අයින් කරගෙන ශතමායා විගති අඩු කරගෙන ශතමායා විගති නැති පිටිස ආශ්‍රය කිරීම සඳහා අපි මේ වගේ ස්ථාන වලට එකතු වෙන්නේ. ඒගේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ කරන්නේ. ඉතින් අද ධර්ම දේශනාව සියලු දිනාටම තම තමන්ට තම තමන්ගේ தත්ත්වය දැක ගැනීමට ආදාසයක් කන්නාඩියක් වඩපත් වේවා කියන ආදර්ශයෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මෙහෙදී කරන චාරිත්‍රයක් තමයි යෝගී ධර්ම දේශනාව හමාරනට පස්සේ කට්ටිය කියන භාවනා කිරීමේදී මතුවලා තියෙන ප්‍රශ්න අමතා සුද්ධ කිරීමේ හෝ වෙන ධර්ම සාකච්ඡාට අවශ්‍ය ධර්ම සාකච්ඡාවකට ඉදිරිපත් කරන දියන්තයක් තියෙනවනම් ඒ පිළිබඳවත් අපි සාකච්ඡා කරන එක නැත්නම් ධර්ම සාකච්ඡාවට වෙලා ගන්න එක ඒ නිසා කාට හරි ඒහා සම්බන්ධව කියන්න කරන දෙයක් තියෙනවනම් වැඩ නිම කරන්න කලින් ඒක ධර්ම සාකච්ඡාවක නාමයෙන් ප්‍රශ්න ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කර්ණාවෙන් ආරාධනා කරනවා එහෙම නැත්නම් අපි වහින්න දෙනින්දා කල්ලතු ගෙවල් දොරවල් වලට යන්න මේ වැඩ පිළිවෙල දවසේ වැඩ කටයුතු නිමාව සටහන් කරමු කියලා අපි හිතාගමු. කාටරි මොනවද කියන්න දෙයක් තියෙනවද? අපි දැන් ඊතාවතා ආදී ගාථා සංජායනා කිරීමේ දවසේ කටයුතු වල නිමාව සම්ප්‍රදාන කුළු සමාප්තේ පටන් ගන්නවා. ඊතාවතා චංගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු සාසනං ආකාශත්තා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මඨා